කමඨහන වැඩසටහන සමගයි ඔබ හැම දිනාම එකතුව සිටින්නේ. කමඨහන වැඩසටහන තුළින් ධර්මයේ පිළිබඳව හෝ භාවනාව පිළිබඳව හෝ ඔබට ඇතිවන මොනෑම ගැටලුවක් निराකරණය කරගන්නට ඔබට අවකාශය සැලසෙනවා. ඉතින් ඔබට ඇතිවන ඒ භාවනා කරගෙන යනකොට ඇතිවන ප්‍රායෝගික ගැටලු හෝ ඒවා ධර්මයේ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු හෝ අපට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටළු රාශියක් යොමු වෙලා තිබෙනවා. ඒ කරුණු පිළිබඳව අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උපචාර සමාධිය ලබා ගැනීමට බුද්ධානුස්සතිය වැඩි යුතු ආකාරය පියවර සහිතව කියා දෙන්නට කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. උපචාර සමාධිය දැන් අපි භාවනාවක් කරනකොට අපි දන්නවා සමත භාවනාවන් තුළින් පළමුව ගොඩනැගෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තියෙන එකඟ බව තමයි ගොඩනැගෙන්නේ. ඉතින් සිත එකඟ වීම කියන එකේදී අපිට සමාධිය තමයි ඒකාග්‍රගත බව කියලා කියන්නේ. සමාධියේහි අපි අර්පණා සහ උපචාර වශයෙන් කොටස් දෙකක් අපි දකිනවා. අර්පණා සමාධි කියලා කියන්නේ ප්‍රථම, ဒ ුතිය, තෘතිය, චතුර්ථ ආදී වශයෙන් අපිට උපදවන්නට පුළුවන් ඒ සමාධියන්ට අපි කියනවා අර්පණා සමාධි කියලා. කමඨහන් අතරිනුත් අර්පණාව කර්මස්ථාන තිබෙනවා. මේ අර්පණා සමාධියෙන් උපදවන්නට පුළුවන්කම තිබෙන කර්මස්ථානයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට සමහර භාවනාවන්ට මේ අර්පණා සමාධි උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ අර්පණාවන්ට ආසන්න වූ සමාධි මට්ටමක් දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරලීම තමයි මේ කමතහන් වලින් සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගත්තාම අනුස්සති භාවනාවන්ගෙදී ආනාපාන සතිය හැරුණකොට ඒ තිබෙන අනෙක් භාවනාවන් දිහා අපි බැලුවාම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අනුස්සති භාවනාවන් තුළ ඒ වගේම ආහාරයේහි පටික්කුල සංඥාව චතුධාතු අවස්ථානේ වගේ කමඨහන් වලදී අපිට අර්පණා සමාධියෙන් උපදවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ තුළ ලැබෙන්නේ උපචාර මාත්‍රික සමාධියෙන් තමයි ලබන්නට පුළුවන්කම තිබෙන්නේ ඉතින් බුද්ධානුස්සතිය තුළිනුත් අර්පණා සමාධි ලැබෙන්නේ නැහැ. අර්පණා සමාධිය ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් අපට පුළුවන්කම තිබෙනවා ඒ උපචාර සමාධීන් උපදවන්නට. ඒ කියන්නේ මේ අර්පණා සමාධීන්ට ආසන්නතම වූ සමාධි මට්ටම් උපදවන්නට පුළුවන්කම තිබෙනවා. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව අපි මානසිකාර්යය පැවැත්වීම තමයි බුද්ධානුස්සතිය බවට පත් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ සතු විද්‍යමාන වූ අනන්ත අපරිමිත ඒ උතුම් වූ ගුණස්කන්ධය පිළිබඳව අපිට එකිනෙක සාකච්ඡා කරන්නට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ තමාගේ සිතෙහි උපදිනු ලබන ඒ සමාධිය තමයි මෙතනදී උපචාර සමාධිය කියලා කියන්නේ. ඒකට බුද්ධානුස්සතිය වඩනකොට කෙනකෙනාට Tamanට කැමති ආකාරයෙන් බුද්ධානුස්සතිය වඩන්නට පුළුවන්කම තිබෙනවා. විවිධ ස්වરૂපයන්ගෙන් අපිට බුදුගුණ පිළිබඳව සිහි කරන්නට පුළුවන්කම තියෙනවා. මේ බුදුගුණ පිළිබඳව සිහි කරනකොට අපි මේ නවරහාදී බුදුගුණයන් මුල් කරගෙන බුද්ධානුස්සතිය වැඩිම තමයි බොහෝ සෙයින්ම සිදු කරනු ලබන්නේ. නිකම්ම අපි අරගෙන මේ ගාථාව සජ්ජායනා කළා කියලා අපිට බුද්ධානුස්සතිය සිද්ධ වෙන්නේ නැහැ. නැතිනම් අපි දැන් ගොඩක් වෙලාවට අපේ පැරණෝ එහෙමත් නැතිනම් බොහෝ අය උත්සාහවත් වෙනවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදී ලෙස මේ ගාතාව සජ්ජායනා කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට දැන් නව අර නව ගුණ වලත් අරගෙන මේ ඉතිපිසෝ ගාථාව පළමුවර සජ්ජායනා කරනවා දෙවෙනිය සජ්ජායනා කරනවා මේ විදිහට නැවත නැවත සංඛ්‍යාත්මකව බුදු ගුණ මනසින් සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. මේක නරක දෙයක් කියනවා නෙමෙයි. හැබැයි මේ හුදු සජ්ජායනාවෙන් පමණක් චිත්ත ඒකාග්‍රතාවය සැලසෙනවා හෝ බුද්ධානුස්සතිය පරිපූර්ණ ලෙස වැඩෙනවා කියන එක සිද්ධවන්නේ නැහැ. එතකොට ඒ තුල කෙනෙකුට හිතෙන්නට පුළුවන් සිත එකඟ වෙන්නේ නැද්ද කියලා. සිත එකඟ වීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද අපි එකම බුදුගුණ පිළිබඳව මේ මානසිකාර්යය පැවැත්වීමේදී සිත ඒ කියන්නේ එකම ගාථාවක් වුණත් නැවත නැවත ඒ පිළිබඳ හිත යොමාගෙන සජ්ජායනා කිරීම තුළ බුදුගුණ පිළිබඳව මෙනෙහි කිරීමක් නැති වුණත් හිත සමාධිමත් වෙනවා. හැබැයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැතිනම් බුදු ගුණ පිළිබඳව පවත්වන අනුස්සතියක්. ඒ කියන්නේ අනුව පවත්නා වූ සිහියක්. තමන්ගේ සිතින් ඒ ඒ බුදු ගුණයන් පිළිබඳව කරන මානසිකාරයක්. එතකොට ඒකට තමයි අපි අනුස්සති කියලා කියන්නේ. මේ අනුව පවත්තා වූ සිහිය තුළ එක එක බුදු ගුණයගෙන මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් නවරහාදී බුදු ගුණයන් පිළිබඳව එක එකිනෙක එකිනෙක අරගෙන විවිධ පැතිකඩවල් වලින් Tamanට පුළුවන් මේ ගැන මෙනෙහි කරන්නට. ඉතිපි භගවා අරහං භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක. ඉති අපි කියන එකනේ අපි ඉතිපි කියලා කියන්නේ. එතකොට මේ ඉති අපි එතකොට මෙසේද කියන එක තමයි ඒකේ අර්ථය බවට පත් වෙන්නේ. එතකොට ඉතිපි භගවා භාග්‍යතුන් වහන්සේ අරහං මේ හිතේ ඇතිවන මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම නිසා උන්වහන්සේ සියලු දෙව් මිනිසුන්ගෙන් ඒ පුද පූජාවන් ලබන්නට වන්දනමාන ආදී ලබන්නට සුදුසු වූසේක. එතකොට මේ අරහන් කියන ගුණය පිළිබඳව අපිට එතනින් පටන් අරගත්තාම භාග්‍යතුන් වහන්සේ මෙසේ මේ මේ ගුණය නිසාද අරහන් වෙනව නේද? භාග්‍යතුන් වහන්සේගේ සීලය මෙබඳු ආකාරයි. ඒබඳු සීලයෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වූ ගුණයෙන් යුක්තයි නේද? භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව මෙබඳු ස්වરૂපයෙන් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේ එබඳු වූ ප්‍රඥාවෙන් සමන්නාගත බැවින්ද භාග්‍යතුන් වහන්සේ අරහං නම් වනසේක. මෙන්න මේ විදිහට අරහං බුදු ගුණය පිළිබඳව තමන්ට බුදුරජාණන් වහන්සේගේ දැනෙන හැඟෙන බුදු ගුණ එකින් එක එකින් එකගෙන මෙනෙහි කරමින් ඒ බුද්ධානුස්සතිය වඩන්නට පුළුවන්කම තිබෙනවා. අරහම් බුදු ගුණය වඩන කෙනෙකුට ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ඉතිපි භගවා සම්මා සම්බුද්ධෝ මෙසේද භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ මෙබඳු වූ අනන්ත ගුණයන්ගෙන් යුක්තයි මහා අපරිමිත ප්‍රඥාවෙන් යුක්තයි ස්කන්ධ ධාතු ආයතනාදී ධර්මයන් පටිච්චසමුප්පාද සෝවිසි ප්‍රත්‍යාදී ධර්මයන් සම්භූ ඥාණයෙන් පරෝපදේශ රහිතව උන්වහන්සේ මෙසේ ද අවබෝධ කරගත්තා. උන්වහන්සේ ඉබඳු වූ නිසාම ඉබඳු වූ අවබෝධයක් ඇති වූ නිසාම නේද උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන්නේ. මෙබඳු ආකාරයෙන් දහම් මනසිකාරයන් පවත්වමින් සම්මා සම්බුදු ගුණය පිළිබඳව අනවතරයෙන් මානසිකාරය පවත්වන්නට අපිට ඊළඟට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි එකිනෙක එකිනෙක බුදු ගුණයන් අරගෙන විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය ගත්තා ප්‍රශ්න විද්‍යා පසලස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත බැවින් බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වනසේක එවැගේම සුගත භාග්‍යතුන් වහන්සේ සුන්දර වූ ගමන් නැති බැවින් භාග්‍යතුන් වහන්සේගේ කායික ගමන් විලාසයත් සුන්දරයි උන්වහන්සේගේ මාර්ග ගමන් විලාසයත් සුන්දරයි භාග්‍යතුන් වහන්සේ ලෝකෝත්තර සංඛ්‍යාත මාර්ගයේහි මනමින්නේ මඟ වැඩපු නිසා වහන්සේ අවබෝධ කරගැනීමේ මාර්ගය උපදවාගත් නිසා භාග්‍යතුන් වහන්සේ මෙසේද සුගතයි මේ බුදුගුණ ගැන කතා කරන්නට ගියොත් එක එක බුදුගුණයක් ගැන වෙන වෙනම වෙන වෙනම අපිට ඉතාමත් කෘතල ලෙස සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබට මේ බුදුගුණයන් පිළිබඳව කරුණු කාරණා වෙන වෙනම එක්රැස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ දැක්වෙන බුද්ධානුස්සති නිර්දේශය අරගෙන බැලුවොත් මේ අනුස්සති භාවනාවන් පිළිබඳව දැක්වීමේදී බුද්ධානුස්සතියෙහි මේ නවාකාදී බුදු ගුණයන් පිළිබඳව ඔබට කරුණු කාරණා බොහෝ ඉගෙන ගන්නට දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බුදු ගුණය පිළිබඳව දැක්වෙන විග්‍රහයන් ඔබට බොහොම බහුලව දකින්නට පුළුවන්කම තිබෙන නිසා මේ වැඩසටහන තුළදී ඊටාම කෙටියෙන් අපි ප්‍රශ්නවලට පිළිතුරු සපය යුතු නිසා බුදු ගුණ පිළිබඳව වෙනම හැඳින්වීමක් හැටියට මේ භාවනාව ඇතුළේදී එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් මේ එකිනෙක එකින් එක බුදු ගුණයක් පිළිබඳව ඒ විස්තරාර්ථ සහිතව බහසුතභාවය ඇති කරගෙන පොත්පත් පරිශීලනය කිරීම තුළ ධර්ම ශ්‍රවණය කිරීම තුළ ඔබට මේ බුදු ගුණයන් පිළිබඳ මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සෑම බුදු ගුණයක්ම මේ නවරහාදී බුදු ගුණයන් තුළට ඔබට ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට බාහිර වෙනත් මානසිකාරයක් පවත්වන්නේ නැතුව බුදුගුණ පිළිබඳවම නැවත නැවත මානසිකාරය පැවැත්වීම තුළ බුද්ධානුස්සතිය තුළ තමන්ගේ හිත පැවැත්වීම තුළ සිත ඒකාග්‍රගත භාවයටපත් වෙනවා. මේ විදිහට වඩනකොට තමන්ට මේ නවාරහාදී බුදුගුණයන්ගෙන් වඩාත්ම දැනෙන එක බුදුගුණයක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. මේ නවආරහාදී බුදු ගුණයන්ගෙන් ඔබට වඩාත්ම දැනෙන එක බුදු ගුණයක් තියෙන්නට පුළුවන්. එතකොට ඒකේ නවයෙන්ම මෙනෙහි කරන කෙනෙකුට ඒක වඩාත්ම දැනෙනවා Tamanට වඩාත්ම හිතට දැනෙන හිත එකඟවන කරුණු මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙන බුදු ගුණයක් හැටියට කෙනෙකුට එකක් තේරෙන්නට පුළුවන් නැතිනම් දෙකක් තුනක් උනත් තේරෙන්නට පුළුවන්. ඊට පස්සේ අර Tamanට වඩාත් මෙනෙහි කරන්නට පුළුවන් කියලා දැනෙන ඒ මෙනෙහි කරනකොට හිත එකඟවන ඒ බුදු ගුණය හෝ බුදු ගුණ කිහිපය අපි අරගෙන ඒ කිහිපය තුළ පමණක් අපි සිත වැඩි වීම සිදු කරනවා. මූලික අධීරයේදී පියවර තුළදී ඔබ බුදු ගුණ නවාරහාදී බුදු ගුණයන් පිළිබඳවම මෙනෙහි කිරීම පටන් ගන්න. ඉස්සෙල්ලාම ඔබ නවාරහාදී බුදු ගුණයන් පිළිබඳව ඔබ ඉස්සෙල්ලාම කරුණාකාරණා තුළින් පෝෂණය වන්නට ඕනේ. ඒකට තමයි කිව්වේ විසුද්ධි මාර්ගය තුළ බුද්ධානුස්සති නිර්දේශය ඔබට බැලුවොත් ඒක ඒ පිළිබඳව කරුණු වඩාත්ම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊටාම සරල තැනක ඉඳලා ගැඹුරට යනකම් කරුණු පැහැදිලි කරනවා. එක එක බුදු ගුණයක් පිළිබඳව. එතකොට මේ බුදුගුණ පිළිබඳව එලෙස භාවනා කිරීමේදී ඔබට පුළුවන් එකින් එක එකින් එක ඊටාම ගැඹුරට යන විදිහට මානසිකාරය පවත්නකොට මේක මේ භාවනාවක් හැටියට මේ ප්‍රායෝගිකව සමාධිය කරා මේක අරගෙන යනකොට ඔබට ඊටාම පහසෙයි වඩාත්ම හිතට දැනෙන බුදුගුණය හිත එකඟ වන බුදුගුණය හෝ බුදුගුණ කිහිපය අරගෙන ඒ බුදුගුණ කිහිපය තුළම ඊටාම හොඳින් නැවත නැවත මානසිකාරය කරස්තියි. අන්න එහෙම මානසිකාරය පවත්නකොට එයාගේ සිත ඒකාග්‍රගත භාවයට පත් වෙනවා. එතකොට එයාගේ සිත සංසිඳනවා. එතකොට සිත සංසිඳනකොට කය සංසිඳනවා. එතකොට පස්සද්ද කායෝ සුඛං වේදියති. එතකොට එයාට සැපයක් දැනෙනවා හිත කය සංසිඳනකොට. එතකොට ඒ බුදු ගුණ නිසා මෙයාට හිතේ ප්‍රීතිය ඇති වෙන නිසා තමයි සංසිඳීම තියෙන්නේ. ප්‍රීති මනස කායෝ පස්සම්බති. එයාගේ කය සංසිඳනවා පස්සද්ද කායෝ සුඛං වේදියති. එතකොට එයාට ඒ නිසා සැපවත් බව ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපවත් බව බුද්ධානුස්සතිය නිසා ලැබෙන සිත් ඒ සැපවත් බව නිසා ඔහුගේ සිත සමාධි බවට පත් වෙනවා. එතකොට බුද්ධානුස්සතියේ බුදුගුණ ගැන මෙනෙහි කිරීම අරඹයාම විතක්ක ਵਿਚාර කියන දේවල් ටික පවතිනවා. ඔහුගේ හිතේ ප්‍රීතිය කියන දේත් අර බුදුගුණ මෙනෙහි කිරීමම තවදුරටත් ප්‍රීතිය කියන තැන මනස දැස සිටිනවා එහි පවතිනවා. එතකොට බුදුගුණ තුල සිත තබන තබන වාරයක් ගානේ මහා ප්‍රීතියකින් Tamanගේ සිත, කය ඉතිලි යන ආකාරයක් ඔහුට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. ඒක බුද්ධානුස්සති භාවනාව තුළ ලබන දෙයක්. එතකොට ප්‍රීතිය ලැබෙනකොට ඒ නිසා ලැබෙන සැපය තියෙනවා. සැපවත් බවක් සමගම එතන ඇති වෙන ඒකාග්‍රගත බව සමාධිය කියන එක තියෙනවා. මේ තමයි උපචාර සමාධියේ තියෙන ස්වභාවය. බාහිර අරමුණු වලට හිත වෙන වෙනම යන්නේ නැහැ. විතක්ක ਵਿਚාර දෙක බුද්ධානුස්සතිය බුදු ගුණමයි මෙනෙහි කරන්නේ. බුදු ගුණේ අරඹයාම හිතේ පැවැත්ම තියෙනවා. බුද්ධානුස්සතිය මෙනෙහි කරමින් සිතේ පැවැත්ම තියෙනකොට ඒ විතක්ක ਵਿਚාර ඇසුරු කරගෙන ඒ බුද්ධානුස්සතිය ඇසුරු කරගෙනම විතක්ක ਵਿਚාර ධර්මයන්ගේ පැවැත්ම තියෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා අපිට බුදු ගුණ ගැන හිතනකොටම. ඒක හරියට අර මුහුදෙහි රැළ නගින්නා වගේ දැනෙන්න පටන් ගන්නවා. බුදු ගුණ පිළිබඳව හිතන්නට හිතන්නට නැවත නැවත අර රැළ පැමිණෙනවා වගේ තමන්ගේ සිත කය ප්‍රීතියෙන් පිනා යන ආකාරය දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රීතිය සමගම හිතකය සංසිඳීම ඇති වෙනවා. සංසිඳීමත් සමග ඔහුගේ සිතෙහි ඒ ඒකාග්‍රගත භාවය සමාධිය කියන දේ ඇති වෙනවා සැපයත් සමග. ඒකට මෙන්න මේ ආකාරයට අපිට මේ භාවනාවේහි උපචාර සමාධිය දකින්නට පුළුවන්කම තියෙනවා. මේක අර්පණාවහ නොවන්නේ ඇයි? අර්පණා කමඨානකට අවශ්‍ය වන ප්‍රතිභාග නිමිති ආදී පහළ කරන්නට මේ භාවනාවට කමඨහනට පුළුවන් කමක් නැහැ. ඇයි ප්‍රතිභාග නිමිති පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ? ප්‍රතිභාග නිමිති පහළ වෙන්නේ නැත්තේ දැන් බුදුගුණ පිළිබඳව අපි හිතනකොට එක බුදුගුණයක් පිළිබඳව සිතනකොට අපිට තව පැත්තකින් ඒ බුදුගුණයටම කරුණු එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. නැවත වෙනස් බුදුගුණයක් අපිට මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අර ප්‍රීතියත් බොහොම අධිකයි තමන්ගේ හිතට රැලි නගින්නා වගේ ඇතිවන ප්‍රීතිමේ චංචල බවක් තියෙනවා ඒ නිසා නැවත නැවත ඊළඟට බුදු ගුණේ ඊළඟ බුදු ගුණේ පිළිබඳව මෙනෙහි කිරීමෙහි ඇති කැමැත්ත තියෙන නිසාම අර්පණා සමාධිය උපදවන්නට තරම් ඒ ඒකාග්‍රතාවය යන්නේ නැහැ. උපචාර සමාධිය කියන තැනින් පමණක් ඒ භාවනා කමතහන නතර වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට පියවරෙන් පියවරට ඔබට බුද්ධානුස්සතිය වඩන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි එක ඔබ බුදුගුණ පිළිබඳව බහුශ්‍රත බවක් ඇති කරගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ යනු කවුද? කෙබඳු ගුණයෙන් යුතු උතුමන් වහන්සේ නමක්ද කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. ඒකට බහුශ්‍රත භාවය උපකාර කරගන්න පුළුවන් පොත්පත් පරිශීලනය කරලා කරුණු කාරණා එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි නවාරහාදී බුදු ගුණයන් තුළට ඒ සියලු බුදු ගුණයන් කුළුණන්වමින් නවාරහාදී බුදු ගුණයන් මුල සිට අගට අග සිට මුලට එකින් එක එකින් එක එකින් එක බුදු ගුණයන් පිළිබඳව මෙනෙහි කිරීම. ඒක තමයි දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි Tamanට වඩාත් සිත එකඟ වෙන බුදුගුණ පිළිබඳව දැනුම් ඇතුව ඒ බුදුගුණ ටික පිළිබඳව නැවත නැවත මානසිකාරය කරන්නට පටන් ගැනීම. ඊට පස්සේ ඒ බුදුගුණ ටික තුලම Taman මානසිකාරය පවත්වනකොට Tamanට ඒ බුදුගුණ තුලින්ම චිත්ත ඒකාග්‍රතාවය උපදවමින් ඒ උපචාර සමාධිය ලබන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට බුද්ධානුස්සතිය කියන එක ඔබේ ජීවිතේට හුරු පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධානුස්සතිය කියන එක ප්‍රඥායින්ගේ වැඩෙන විදිහට කෙනෙකුට පවත්වන්නටත් පුළුවන්කම තියෙනවා. අර ගැඹුරු ස්කන්ධ ධාතු ආයතන ආදී දහම් කරුණු පිළිබඳව මෙනෙහි කරමින් මෙබඳු ධර්මයක් නේද භාග්‍යතුන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තේ ආදී ලෙස නුවණ පැවැත්වීම තුළ ඔබට ඒ කෙලෙස් ධර්මයන්, නීවරණ ධර්මයන් යටපත් කරමින් ප්‍රඥාව උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී බුද්ධානුස්සතිය තුළ සිත එකඟ වෙනකොට නීවරණ සහ කෙලෙස් උපදින්නට ඉඩ නැති වෙනවා. හිත ප්‍රභාස්වර වෙනවා. ප්‍රභාස්වර හිතට තමයි අර විදිහේ සමාධියක් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුද්ධානුස්සති භාවනාව ආරම්භයා තම සිත නැවත නැවත භාවිත කිරීම තුළ මේ ආකාරයට ඔබට මේ සිත ඒකාග්‍රගත බවට පමුණවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සූවිසි ප්‍රත්‍ය ධර්ම පරමාර්ථ ධර්ම විග්‍රහයට ඇතුළත් කළ හැකිද නැතිනම් මේවා පරමාර්ථ ධර්මයන්ට පරිබාහිරව ඇති කිසියම් සූක්ෂම ධර්මතා විශේෂයක්ද පරමාර්ථ ධර්ම පරිබාහිර කිසිවක් विद्यमान පරමාර්ථ ධර්මයන්ට පරිබාහිරව කිසිවක් विद्यमान විය නොහැකි නේද කියලා සූවිසි ප්‍රත්‍ය ධර්මයන් කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් අපිට ධර්මයක් හැටියට පෙන්වන්නට පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. එතකොට මොකද්ද මේ සුවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ? මේ කියන්නේ පරමාර්ථ ධර්මයන්ම චිත්තචෛතසික ධර්මයන්ම ඒ එකිනෙකට ඇති කරග ඇතිවනු ලබන ඇතිවන්නා වූ ප්‍රත්‍ය වීම කියන විශේෂය. ඒ කියන්නේ දැන් දැන් ඒවා ධර්ම හැටියට ගත්තොත් අපි ගත්තොත් පස්දිය ගිනි සුලං කියන මේ මේ හතර මේ ධාතු හතර තමයි අපිට ධර්ම හැටියට ද්‍රව්‍යාත්මකව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ ද්‍රව්‍ය ටික උපකාර වෙනු ලබනවා ගහක් පැලවෙන්න මේ ද්‍රව්‍ය උපකාර වෙනවා. ඒකට පස් ටික උපකාර කරනවා. ඒකට අවශ්‍ය පෝෂණය ලබා දීම පැත්තෙන් ඊට පස්සේ ඒකට අවශ්‍ය ඒ පිහිටා සිටීම පැත්තෙන් පටවිය කියන එක පොළව කියන එක ඒකට උපකාර වෙනු ලබනවා. ජලය කියන එක ඒකේ පැවැත්මට තවත් විදිහකට පස් විදිහට නෙමෙයි ඒක වෙනස් විදිහකට උපකාර වෙනවා. ඒ වගේම එතනදී උණුසුම කියන එක එයා උපකාර වෙනවා අර පැලෙට ඒක වෙනස් විදිහකට උපකාර වෙනවා. එතකොට වාතය කියන එක තවත් විදිහකට උපකාර වෙනවා. දැන් මේ ධර්ම ටිකම මේ ධර්ම හතරෙන් තොර දෙයක් මෙතන නැහැනේ. හැබැයි මේ ධර්මයන්ගේ උපකාරී බව කියලා වෙනම ධර්මයක් තිබෙන්නේ නැහැ. උපකාරය කියන එක වෙනම ධර්මයක් තිබුණේ නැහැ. එතකොට මේ උපකාර බව කියන එක ධර්මයක් උනේ නැති වුණාට ඒක මේ ඵලයක් උපදවන්නට එහි ශක්තියක් තිබුණා ප්‍රත්‍යශක්තියක් තිබුණා ඒක ප්‍රත්‍ය වුණ විදිහක් තිබුණා අන්නේ ප්‍රත්‍ය වූ විදිහ තමයි අන්නේ ඒ විදිහේ පරමාර්ථ ධර්මයන්ගේම ඒ කියන්නේ චිත්තචෛසික ආදී මේ ධර්මයන්ගේම යම් යම් ධර්මයන් උපදවන්නට ඇතිවන ප්‍රත්‍ය පිළිබඳව තමයි අපි සූවිසි ප්‍රත්‍ය විභාගය තුළ කතා කරන්නේ. ඒක සියලු පරමාර්ථයන්ගේ නෙමෙයි සංකත පරමාර්ථයන්ගේ තියෙන ස්වභාවය. ප්‍රත්‍ය සමவாயෙන් හටගන්නේවනේ. ඒකේ සංකත පරමාර්ථ ධර්මයන් උපදින්නේ ප්‍රත්‍ය නිසා අන්න ඒ ප්‍රත්‍ය තමයි කතා කරන්නේ. කියන්නේ මේ එකිනෙකට ඇතිවන උපකාරී බව. ඒක පරමාර්ථ ධර්මයන්ගේම विद्यमान වන උපකාරවණීමේ ස්වභාවය මිසක ඒකෙන් එළිය තියෙන දෙයක් නෙමෙයි. ඒක ඒ පරමාර්ථ ධර්මත් නෙමෙයි පරමාර්ථ ධර්ම නැතුව ප්‍රත්‍ය කියලා විශේෂයක් තියෙනවත් නෙමෙයි. පරමාර්ථ ධර්මයන්ගේම තියෙන උපකාරී වීමක් තමයි ඵලයන් උපදවන්නට උපකාර වන ස්වභාවය තමයි අපි ප්‍රත්‍යයන් කියලා හඳුනාගනු ලබන්නේ. එතකොට එකම විදිහට නෙමේ ප්‍රත්‍ය වීම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. ඒක ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව එතන තිබිලා ප්‍රත්‍ය වෙන විදිහටම නෙමේ. තිබිලත් ප්‍රත්‍ය වෙනවා, නොතිබීත් ප්‍රත්‍ය වෙනවා. ඒ ඒක විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යවීම කියලා කතා කරන්නේ ඒ පරමාර්ථ ධර්මයන්ගේම ස්වභාවයක්. ඒක තව දෙයක් උපදවන්නට පරමාර්ථ ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ඒ ශක්තිය තමයි ප්‍රතිශක්තිය තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතකොට එහෙම නැතුව ප්‍රත්‍යක් හැටියට ඒ කියන්නේ ප්‍රත්‍ය යනුවෙන් පරමාර්ථය වෙනම තියනවා නෙමෙයි. දැන් අපි හේතු ප්‍රත්‍ය ගත්තාම ලෝභය කියන එක පරමාර්ථ ධර්මයක්. දෝෂය, මෝහය පරමාර්ථ ධර්මයක්. අලෝභය, අදෝෂය, අමෝහය පරමාර්ථ ධර්මයක්. ඒවා චෛතසික ධර්ම හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේවා චෛතසික ධර්ම ටික තව ඵලයක් උපදවන්නට පච්චුප්පන්න ධර්මයක් උපදවන මේ ධර්ම ටික ඒ ධර්ම ටිකම හේතුවක් වෙලා ප්‍රත්‍යක් වෙලා තියෙනවා. ඒ තව දෙයක් උපදවන්නට අන්න ඒ දේ උපදවන්නට මේ ටික උපකාර කළ ස්වභාවය තමයි අපි මේ සුවිසි ප්‍රත්‍යයෙන් හඳුනා ගන්නට උත්සාහවත් වෙන්නේ. ප්‍රත්‍ය ශක්තිය පිළිබඳව තමයි අපි තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නේ. එතකොට ඒ ඒ ප්‍රත්‍ය ශක්තිය කියන එක ධර්මයක් නෙමෙයි. ඒක විද්‍යමාන වන ධර්මයක් නෙමෙයි. එනිසා ඒක ඒ විදිහට තියෙන දෙයක් හැටියට පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ මේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන ධර්මයන්ගේම තියෙන තවත් එක ආකාරයක් හැටියට නමුත් අපිට ඒව උපකාර කරන ආකාරය හැටියට තමයි සුවිසි ප්‍රත්‍ය කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා ධර්ම හැටියට වෙනම තියනවා කියන එක පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා රූපය ආත්මයක් ලෙස ගැනීම විෂයාකාර සක්කාය දිට්ඨියේ එකක් මෙහි රූපය ආත්මයක් ලෙස ගැනීම කියන එකේ අදහස මොකක්ද කියන එක පිළිබඳව විමසලා තියෙනවා. රූපය සත්වයේ පුද්ගලයෙක් ලෙස ගැනීමද නැතහොත් සත්වයා දිගින් දිගටම ඉන්න බවද එසේ නැතහොත් සත්වයා පුද්ගලයා සහ දිගින් දිගටම ඉන්න යන දෙකම නැති වෙනවාද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට මේ සක්කාය දිට්ඨියේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන රූපය ආත්මවත් කොට හඳිනවා කියලා. රූපය ආත්මවත් කොට කල්පනා කරනවා කියලා කියන්නේ මේ පිළිබඳව දකිනවා කියලා කියන්නේ මේ රූපයම ආත්මය පුද්ගලයා සත්වයා මේ රූපයම තමයි දැන් ඔබට මේක තේරුම් ගන්න ඕන නම් මේ භෞතිකවාදී කෙනෙක් දිහා බැලුවහම හරි භෞතිකවාදී පුද්ගලයෙක් දිහා බැලුවහම එයාගේ තියෙන දෘෂ්ටිය මොකද්ද මේ මේ ඉන්න කෙනා මේ පුද්ගලයා ඔහුගේ ආත්මය කියලා කියනවනම් මේ ඔක්කොම මේ රූපෙම තමයි මරණය මරණයේදී මොකද වෙන්නේ මේ රූපය විනාශයටපත් වෙනවා මේක තවදුරටත් පැවැත්මක් නැහැ මේක පවතින්නේ නැති වෙනකොට ඒ කියන්නේ ආත්මයෙන් ඉවරයි ඒක උච්ඡේදවාදයට යන දෙයක් විෂයාකාර සක්කාය දිට්ඨියෙන් ඊටාම් භයානක ආකාරයේ දෘෂ්ටි හතරක් තියෙනවා නැතිනම් මේ ආකාර 20ට බෙදනකොට ආකාර හතරක් බොහොම භයානක දේ නියත මිත්‍යාදිත්‍ය පැත්තට යන එකක් මොනවද ඒ රූපං අත්තතෝ සමනුපස්සති වේදනා අත්තතෝ සමනුපස්සති සංඥාං අත්තතෝ සමනුපස්සති සංඛාරං අත්තතෝ සමනුපස්සති විඥානං අත්තතෝ සමනුපස්සති කියන මේ ටික. මේ ආත්ම වශයෙන් මේකම ගන්නකොට ඒක නැති වෙලා යනවා කියලා කියන්නේ ඒක එතනින් ඉවරයි කියන්නේ. උච්ඡේදයක් පනවනවා. එයා ඊට පස්සේ ඒක නැහැ. මේ හිත මෙතනින් නැති වෙලා ගියොත් නැහැ. මේ විඳින කම, හඳුනන කම, හිතන කම මේ කොහොම මෙතනින් නැති වෙලා ගියාම අපහු නැහැ. එයා හේතුඵල ධමයක් පිළිබඳව දකින්නේ නැහැ. ඒ වගේම මෙතනින් ඒක නැති වෙලා යනවා නම් කර්මය නිෂේධණයට ලක් වෙනවා. ඇයි? අපහු උපදින්නේ නැත්නම් තමන් කරන දේක විපාක තමන්ට එනවා කියන එක වෙන්න විදිහක් නැහැ. එහෙනම් කර්මය නිෂේධණයට එතනදී ලක් වෙනවා. ඒ නිසා එයා කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් නෙමෙයි. එතකොට එයාටපත් වෙනවා මේ ලෝකයේ මේ කුසල හෝ අකුසල එහෙම කතාවක් නැහැ. පින්පව් නැහැ. දුන්න දෙහි විපාක නැහැ මේ කරන ලද දෙහි විපාක නැහැ පූජාවන්ගේ විපාක නැහැ යාගයන්ගේ විපාක නැහැ මවට කළ දෙහි පියාට කළ දෙහි විපාක නැහැ හොඳ නරක කර්මයන්ගේ විපාක නැහැ මේ ලෝකය ගැන අවබෝධ කරගෙන ඔය කියනවා කියන කතාව මොන බොරුවක්ද ඔක මේ විදිහට යාට නියත මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා එතකොට මේකේ ස්වરૂපය තමයි රූපයම මේ තියෙන මේ රූපයම පුද්ගලයා මේකම ආත්මය හැටියට හඟිනකම කල්පනා කරනකම ඒ කියන්නේ මේ රූපයම කෙනා මේකෙන් තොරව වෙන දෙයක් ඇත්තේ නැහැ මේ රූපේ නැති වෙනකොට ඒක නැති වෙලා යනවා කියලා එයාට උච්ඡේද සහගත හැඟීමක් තියෙනවා ඒක ওই භෞතිකවාදී පුද්ගලයන්ට බොහෝ සෙයින්ම තියෙන දෙයක් එතකොට ඒ රූපං අත්තෝ සමනපස්සති කියලා කියන්නේ ආත්මය කියන සංකල්පය ආත්ම වශයෙන් හඟිනව රූපේ කෙනා වෙන්නේ පුද්ගලයා වෙන්නේ මේ රූපයම තමයි ඒ රූපේ නැති වෙනවා කියන්නේ මේක ඉවරයි කියන්නේ. ඒක තමයි යාට සක්කාය දිට්ඨිය පැත්තේදී රූපං අත්තෝ සමනුපස්සති කියන තැනින් ඇති වෙන්නේ. එතකොට සත්‍යය දිගින් දිගටම ඉන්නවා කියන එක ඒක මේ රූපං අත්තෝ සමනුපස්සති කියන එක නෙමෙයි. රූපං අත්තෝ සමනුපස්සති කියන එක නෙමෙයි. මොකද සත්‍යය දිගින් දිගටම ඉන්නවා නම් එයා මරණින් මත්තෙත් ඉන්නවා. එතකොට දැන් මේ උච්ඡේදයාගේ ස්වභාවය තමයි උච්ඡේදවාදී පුද්ගලයාගේ රූපං අත්තතෝ සමනපස්සති කියන කෙනාගේ ස්වභාවය තමයි එයා සාස්වතයත් එක්ක තමයි උච්ඡේදේ පනවන්නේ මේ කෙනා ඉන්නවා මේ ඉන්න කෙනාට සීමාවක් තියෙනවා කොතැනටද මරණය දක්වා එතනින් පස්සේ නැහැ. එයා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් පිළිබඳව දකින්නේ නැහැ. ඒ නිසා එයාට පුද්ගලයේ කාත්මයක් හම්බෙනවා නොනවත් නොනවති තියෙන මේක දිගට තියෙන ආත්මයක් හම්බෙනවා එයාට. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්මය කියන එක සාස්වතයි නේද කියලා මේ ඇති වෙන හැඟීම. යම් සාස්වත ගතියක් එතන තියෙනවා. හැබැයි සාස්වතයක් තිබුණාට ඒක සාස්වත උච්ඡේදයක් ඒක. සාස්වතය තුළින් යා උච්ඡේදයක් පනවන්නේ මේ ඉන්න කෙනා මේ මරණින් මත්තේ නෑ. ඔක සමහරලාට ආත්ම 10ක් ගිහිල්ලා නෑ. ආත්ම 100කට පස්සේ නෑ. ওই විදිහට උච්ඡේදයේ පනවන ආකාර අපිට දකින්න පුළුවන්කම තියෙනවා. උච්ඡේදයේ පනවන දර්ශන එදා කාලෙදි තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙදිත්. උච්ඡේදයේ සත්වයින්ගේ ওই විදිහට පනවපු. එතකොට මේ විදිහට කතා කරනකොට ඒ හැම කෙනෙකුගේම ස්වභාවය තමයි යම් ශාස්ත්‍රයක් ඇතුලෙන් උච්ඡේදයක් පැනවීම කියන එක. මේ ඉන්න ආත්මය මේ ඉන්න පුද්ගලයා නැහැ කියන එක. සස්සතික වාද කියලා කියන්නේ හැබැයි සාස්වතයි කියලා කියන තැනදී ඒ අය පිළිගන්න දේ තමයි මේ රූපය ආත්මය කියලා නෙමෙයි රූපවන්තං වා අස්ථානං සමනුපස්සති කියන එක. ආත්මයක් කියලා එකක් තියෙනවා ඒක අද රූපවත් විදිහට පෙනී ඉන්නවා. ආත්මය තියනවා ආත්මය රූපවත් විදිහට පෙනී ඉන්නවා. ඒකට රූපය නැති වෙනවා ආත්මය නැති නොවි තියෙනවා. ආත්මය කියන එක ඒක වෙනම තියෙන එකක්. එතකොට ආත්මය කියන එක වෙනම තියෙනවා. ඒ වගේම රූපය කියන එක තමයි අද මේ ආත්මයේ හිතෙන ස්වરૂපය. එතකොට ඒක අර මුලින් රූපං අත්තෝ සමනුපස්සති ආත්ම වශයෙන් හඳිනවා කියප එකත් එක්ක වෙනස් වෙනවා. කොතනින්ද වෙනස් වෙන්නේ? එයා ආත්මය සහ රූපය දෙකක් හැටියට තේරුම් අරගෙන ඉන්නවා. ආත්මය එකක් ඒක හැබැයි රූපීව අද පෙනී සිටිනවා. රූපවත්ව තියෙනවා. අර කෙනා කියන්නේ ආත්මය තියෙනවා රූපවත් විදිහට පෙනී ඉන්නවා කියලා නෙමෙයි රූපයම ආත්මය. මේ එකම රූපයම තමයි ආත්මය. ඒ රූපයම ආත්මය නම් රූපේ වෙනස් වෙනකොට ආත්මය නැති වෙලා යනවා. ඒක තමයි ආගේ උච්ඡේදය නැති. මේ කෙනාගේ ස්වરૂපය තමයි දෙවෙනි කෙනාගේ අර රූපවන්තං වාත්තාන සමනුපස්සිතය කියන්නේ දැන් අහලා තියෙන නැතෝ සත්‍යය දිගටම ඉන්න බවද කියලා. මේ සත්‍යය ඉන්න ආත්මය තියනවා කියලා ගන්න එක ඒක උච්ඡේදයකට යන දෙයක් නෙමෙයි සාස්වතයකට යන දෙයක්. මොකක්ද එතන තියෙන සාස්වතය? එයා හිතනවා මේ ආත්මය වෙනම තියෙන එක රූපවත්ව ඉන්නේ අද මේ රූපේ නැති වෙලා ගියාට ආත්මය කියන කොටස ඉතුරු වෙනවා. ඒක තව තැනකට යනවා හෝ තව තැනක තියෙනවා හෝ ඒක තව රූපයක් විදිහට ඊළඟට පෙනී සිටීම සිද්ධ කරනවා. ආත්මය දෙවියෝ ළඟට යනවා. මේ විදිහට ඒ හැම තැනකදීම හිතන්නට පුළුවන්කම තියෙනවා. ආත්මය කියන එක පිළිබඳව තියෙන හැඟීම සාස්ත්‍යය ඇතුළු. එතකොට ආත්මය කියන එකක් පනවපු ගමන්ම එයාට පිළිගන්න සිද්ධ වෙනවා. ආත්මය කියන එකට අදාළ හොඳ හෝ නරක පිළිබඳව හොඳ කරපු ආත්ම නරක කරපු ආත්ම කියන සංකල්පනාවන් එනවා. එතකොට ඒ විදිහේ හොඳ නරක කියන දේ එනවා. ඒ නිසා අරක තරම් මේකත් මිත්‍යාදිත්‍යයක් තමයි මේකත් දුගතිගාමි වෙන දෙයක් තමයි. හැබැයි අරතරම් ප්‍රබල වෙන්නේ නෑ මේක. අරක නරක දේ අතරනොත් නරකම දෙයක් තමයි උච්ඡේදය කියන එක නැතිනම් රූපං අත්තත්ව සමනපස්සති කියන එක රූපයම ආත්මය කියන එක. ඒ කියන්නේ ආත්මයයි රූපයයි මේ දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආත්මයයි රූපයයි වෙන් කරන්න බෑ. හරියට උපමාවක් කිව්වොත් එහෙම දැල්ලයි ආලෝකයයි වෙන් කරන්න බෑ වගේ. පහන තියෙන දැල්ලයි ආලෝකයයි වෙන් කරන්න බෑ. මේ තමයි දැල්ල, මේ තමයි ආලෝකය කියලා වෙන් කරන්න බෑ. මේ දෙකම එකක් හැටියට මේ කෙනෙකුට හම්බ වෙනවා නම් මේ දෙකම එකක් හැටියට ගන්නවා නම් අන්න ඒ වගේ හිතනවා මේ රූපය සහ ආත්මය කියන්නේ මේ දෙකම එකක්. එතකොට දැල්ල නැති වෙනකොට ආලෝකය නැති වෙනවා ආලෝකය නැහැ කියනවා නම් දැල්ල නැති වෙනවා මේ විදිහට කතා කරන එක ඇතුලේ මොකද්ද වෙන්නේ රූපේ නැති වෙනකොට ආත්මේ නැති වෙනවා ආත්මේ නැති වෙනකොට රූපේ නැති වෙනවා මේ දෙකම එකට සිද්ධ වෙන්නේ එහෙනම් මරණයටපත් වෙනකොට රූපේ නැති වෙනවා කියන්නේ ආත්මේ නැති බව සිද්ධ වෙනවා මේ දෙක දෙකක් වුණොත් හරියට ගහක් සහ ගහේ ඡායාව වගේ ගහ එකක් ඡායාව තව එකක් හැබැයි ඡායාවත් මේ මේ ඡායාව කියන එක අයිතියද මේකට? මේ දෙක දෙකක් හැබැයි. එතකොට අන්න ඒ විදිහට හිතන එක තමයි රූපවන්තං වාත්තානම් සමනුපස්සති කියන්නේ. ආත්මේ රූපවත් වෙලා ඉන්නවා. හැබැයි රූපවත් වෙලා හිටියට රූපේ නැති වෙනකොට ආත්මය කියන එක තියෙන්න පුළුවන්. ඒක තියෙනවා. එතකොට ඒක තමයි අර දෙවණියට කතා කරන එක. එතකොට මේ විදිහට ඒ අතර තියෙන වෙනස්කම් ආත්මය පිළිබඳව තියෙන ආත්ම සංකල්පනාවන්ගේ තියෙන වෙනස්කම් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රූපය ආත්මවත්ව පවතිනවා කියලා හම්බෙන තැනක රූපය අපිට ඒ විදිහට හමු වෙන තැනකදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආත්මවත් බව එයාට මේ සාස්වත අන්තයකට එයාව හිර කරලා තියෙනකොට අර මුලින් කියපේක උච්ඡේද අන්තයකට ඒ පුද්ගලයාගේ හිර කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ ලස්සන ස්ත්‍රී දෙවි කෙනෙක් වෙනුවෙන් මිනිසෙක්ට රාගයක් ඇති වෙනොත් දෙතිස් කුණප භාවනාව වඩන එක නිවැරදිද කියලා. ඒත් රාගයට ප්‍රතිවිරුද්ධ දේ නම් අසුභය තමයි. ඒතකොට දැන් කෙනෙකුට මේ මනුෂ්‍ය රූපය පිළිබඳව තියෙන අසුභ නිස්සිත ස්වરૂපයෙන් අර දිව්‍යමය රූපයක් පිළිබඳව එයාට අසුභය දකින්නට බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද දිව්‍යමය කය කියන තැනදී මේ මානුෂීයව මේ තියෙන කය වගේ මේ කුණු ගොඩක් විදිහට එතන දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැති නිසා ඒ අයගේ තියෙන ඊටාම සූක්ෂම ශරීර පුණ්‍ය ඵලය බොහොම සියුම් ඇති වෙච්ච දෙයක් ඒ නිසා එතන තියෙන කය මේ රළු කබලින්කාර ආහාරය අපි ගන්න මත්තම නෙමෙයි ගන්න ඊටාම ඕජාමය මත්තමින් යැපෙන ඒ කයේ පමණක තියෙන ඊටම සූක්ෂම සමහර විට ඕභාසමේ මට්ටම් වලින් ගැනෙන ඒබඳු මට්ටමේ කයවල් තමයි ආලෝකමේ මට්ටමේ කයවල් තමයි එතනකදී එතන තියෙන්නේ. ඒකට ඒකත් කබලින්කාර ආහාරය තමයි. හැබැයි එතනදී මේ මට්ටම නෙමෙයි. ඒකට මේ මට්ටමේ දෙයක්කට කෙනෙකුට රාගයක් ඇති වෙනවා නම් මේ මට්ටමේ තියෙන රූපයකට රාගයක් ඇති වෙනවා නම් අපි ඒද කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. අසුබ සංඥාව කියන එක වඩන කෙනෙකුට එතන සුබ සංඥාවක් නොපෙනෙන්නට පුළුවන්කම තියෙනවා අසුබේ නැවත නැවත භාවිත කිරීම ඇතුලේ. හැබැයි මනෝ විතර්ක හැටියට කෙනෙකුට එතනත් අසුබේ පේන්නේ නැතුව එතන එතනට හිත ඇලීම සිද්ධ වෙනවා නම් එයාට පුළුවන්කම තියෙන දේ තමයි ආදීනමය පැත්ත පිළිබඳව වඩාත්ම මානසිකාරය කරන්නට. රූපයකට ඇලීම කියන එකම අකුසලයක් නේද? රූපයකට ඇලීම නිසාම සසර පැවැත්මනේ සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනකොට ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය අසංවෘතව වාසය කරමින් හිතට දැනෙන හිතට අපිට රූප නිමිත්තක් අරගෙන හිතට ගන්නවට වඩා ඒ රූප නිමිත්ත පිළිබඳව අසංවරව ඉන්නවට වඩා රත් වෙච්ච යකඩයක් අරගෙන S2 අතුල්ල ගන්නවා නම් ඒක ඊට වඩා හොඳයි. මොකද ඒ හේතුවෙන් දුගතිය යන්නේ නැති වෙයි. හැබැයි අර රූපය ආස්වාද වශයෙන් අපි දකිමින් එහි නිමිති අනුනිමිති වශයෙන් ගැනීම නිසා රාගාදී වශයෙන් රූපය අසුරු කරන නිසා ඒකේන සසරදී ඒ වගේ දුක්වලට නෙමෙයි ඒ වගේ අනන්ත අප්‍රමාණ කාලයක් දුකට මුහුණ පාන කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා. එතකොට එහෙනම් ඒ වගේ ප්‍රමාණයකට මාව දුකටපත් කරන්න පුළුවන්කම තියෙන දෙයක් නේද මේ හිතේ ඇති වෙන කැමැත්ත. මේ සංකල්පනාවක් විදිහට ඇති කරගන්න කැමැත්ත, ඒබඳු රූපයකට පතිත කරලා බලනකම නිසාම නේද මේක පේන්නේ. ඉතින් මේ තමන්ගෙම හිත පැත්තෙන් උපද්දගත්ත හොඳයි කියලා පෙන්වන සංකල්පනාවකට රැවටීම නිසාම තමන් තමන් කරාම දුක පැමිණෙනවා නේද කියන එක පිළිබඳව හොඳට මෙනෙහි කරලා බලනවා. ආදීනවය ගැන බලනවා. සසර දුක පිළිබඳව බලනවා. මේ ඇති කරගන්න එක නිමිත්තක් සසරෙ මෙච්චර කාලයක් මට අහිත පිණිස දුක් පිණිස පවතින්නට පුළුවන්කම තියනවා නේද කියලා මෙනෙහි කරනවා. ඒබඳු ආදීනවාදී මෙනෙහි කිරීම තුළ අර අසුබය තුලින් කරන්නට පුළුවන්කමක් නැති වුණත් එතන එයාට පුළුවන්කම තියනවා ඒබඳු ඌ නිමිති පිළිබඳව රාගයෙන් ඇලීම කියන දේ දුරු කරගන්නට යටපත් කරගන්නට පුළුවන්කම තියනවා ඒකට උපකාර වෙනවා සාමාන්‍යයෙන් ඉතින් මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට ඒ බඳු අරමුණු පේන්නේ නැති නිසා යාට මේ පෙනෙන අරමුණු තුළම තමයි රාගය කියන දේ ඇති වෙන්නේ. ඒ නිසා ඒ බඳු අරමුණු යටපත් කර ගැනීම සඳහා අසුබ නිමිති ආසේවනය කිරීම කියන එකම ප්‍රමාණවත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුගේ හිතේ හිතේ පවතින ඒ කෙලෙස් සහිත බව සහ විතර්ක කරන ස්වરૂපය අනුව එයාට වඩා ප්‍රකට වෙනවා නම් අර වගේ තැනක අසුබ නැහැනේ. අනේ ඒ වගේ තැනකට යනවා නම් හොඳයි. ඒ වගේ රූපයක් ලබා ගන්න තිබුණා නම් හොඳයි කියන එක ගැන කෙනෙකුට ආශාව උපදිනවා නම් එබඳු රූපයකට තණ්හා කිරීම නිසා ආශා කිරීම නිසා පැමිණෙන්නට පුළුවන් දුක. එබඳු නිමිති ඇති කර ගැනීම නිසා සසරේ කොහොමද පැවැත්ම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව මෙනෙහි කිරීමම වටිනවා. ඉතින් එතකොට ඒකේ ආදීනවය ගැන මෙනෙහි කරනකොට දුක පිළිබඳව මෙනෙහි කරනකොට ඒකත් ජරාව සහ මරණය උරුම කරගත්ත දෙයක් නේද? එතනත් වයසට යන සහ මරණ දුක් නොමිදුණු තැනක්නේ. ඒක නැති වෙලා ඊළඟට මට කොතනට යන්න වෙයිද දන්නේ නැහැ නේ. අනියත තැනකනේ මම වාසය කරන්නේ කියලා. ඒ පිළිබඳව මෙනෙහි කරනකොට එහි ආදීනවේ දක්නාසුලුව ඉන්නකොට පින්නතනේ අපිට ඒ පිළිබඳව වැරදි විදිහට හිතට පීඩාකාරී විදිහට සිතුවිලි එන්නේ නැතුව අපිට ඒ වළක්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි ඒ උත්සාහවත් වීම සිද්ධ කිරීම බොහෝ ප්‍රයෝජනවත් වෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ආනාපාන සතිය වඩනකොට හුස්ම රැල්ල නාසිකාග්‍රයේ හෝ උඩුතොලේ ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ සඳහා කුමක් කළ යුතුද කියලා. ආනාපාන සතිය වඩනකොට හුස්ම රැල්ල නාසිකාග්‍රයේහි හෝ තොල් දෙක අතර උඩුතලයේ ස්පර්ශ වෙන්නේ නැත්නම් මේ සඳහා කුමක්වත් කළ යුතු නැහැ. ආනාපාන සති භාවනාව වඩනකොට මේ හුස්ම පාර ස්පර්ශ වීම දැනෙන්නට ඕනේ කියලා නියමයක් නැත්තේ නැහැ. කෙනෙකුට භාවනාවේදී ආශාස ප්‍රසආසය පිළිබඳව සිහිය තබන්නට බැරි කෙනෙකුට හිත එකවර පිහිටවන්න බැරි කෙනෙකුට උපක්‍රමයක් හැටියට කතා කරනවා පුසනා වශයෙන් ස්පර්ශ වීම විදිහට මේ ආස්වාස ප්‍රසආසය වදිනවා දැනෙනවා නම් ඒ පිළිබඳව සිත සබාගෙන ඉන්නට කියලා. ඉතින් බැරි කෙනෙකුට ගණනා වශයෙන් කියනවා ඊට පස්සේ කුසනා වශයෙන් කියනවා ස්පර්ශ වීම විදිහට හිත තබා ගන්නට ඕනේ කියලා. මේ ස්පර්ශ වීම ගැන සිත තැබීම නෙමෙයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ සෝ සතෝ අස සති සතෝ පස සති කියන මේ කොටස. ඒ කියන්නේ සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා කියන මේ කොටස තමයි ආනාපාන සති භාවනාවට ඇතුළත් වෙන්නේ. සිහියෙන් ආශ්වාස කිරීම සිහියෙන් ප්‍රශ්වාස කිරීම. සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා සිහියෙන් යුක්තව හුස්ම හෙළනවා කියන මෙන්න මේ ගතිය මේ ස්වභාවය විතරයි ආනාපාන සති භාවනාවට අදාළ වෙන්නේ ආනාපාන සති භාවනාව තුළ ඇතුළත් දේ බවට පත් වෙන එක සිහියෙන් කරනවා කියන එක. එතකොට ඒකට අර ස්පර්ශ වීම කියන එක අපි අදාළ කරගන්නට ස්පර්ශ වීම කියන එක එකතු කර ගැනීමෙහි කිසිම අවශ්‍යතාවයක් නැත්තේ නෑ ඒක ස්පර්ශ වුණා කියන එක අපිට දැනුණත් නැතත් අපිට පුළුවන්කම තියෙනවා මේ භාවනාව පවත්වාගෙන යන්න. ඒ නිසා මේ ස්පර්ශ වීම කියන දේ අල්ලන්න යන්න අවශ්‍ය නැහැ. ඒක දැනෙන්නේ නැත්නම් ඔබ කළ යුතු දේ තමයි නාසිකාග්‍රේහි හෝ තොල් දෙක ළඟට මුඛය හා පසු ප්‍රදේශයට ඔබේ හිත යොමු කරන්න. එතනට සිත යොමු කරලා ඔබට හිතින් එතන අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවානේ. නාසිකාග්‍රය හෝ තොල් අතර ප්‍රදේශය හෝ ඔබට හිතින් අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට එකවර අරමුණු වෙන්නේ නැත්නම් ඔබට පුළුවන් මදක් Tamange ඇඟිල්ල එතන ස්පර්ශ වෙන විදිහට තබාගෙන ඒ ස්පර්ශ වන ස්වභාවයට ගතියට හිත තියාගෙන ඔබේ ඇඟිල්ල පහලට දාන්න පුළුවන්. අපහුව අප්‍රකටව ගියොත් නැවත ඇඟිල්ල එතන තබා ගන්න. ඒත් අන්න ඒ විදිහට සති නිමිත්ත කියන එක ප්‍රකට කරගන්න ඒ නිමිත්ත අවශ්‍යයි. ඒකට හුස්ම පාර වදින එක දැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නිමිත්තෙහි හිත තියාගෙන ආශ්වාස සහ ප්‍රශ්වාසය කියන එක පිළිබඳව දැනුම් නැතුව ඉන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙන හුස්ම ගන්නවා කියන එක ගැන දැනුම් නැතුව ඉන්නවා හුස්ම හෙලනවා කියන සෑම හුස්ම පොදකම ඔබට සිහිය පැවැත්වීම තමයි කරන්නේ. ඒකයි සතෝ අසසති සතෝ පස්සසති කිව්වේ. අන්න එහෙම සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම තමයි ආනාපාන සති භාවනාව. ඊට වඩා වැඩි යමක් එතන නැහැ. ඊට පස්සේ එහෙම හිත පවත්වනකොට තමයි එයාට නුවණවල් උපදින්නට පටන් ගන්නෙ දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. එයාට නුවණින් ප්‍රජානනය කරන්න පුළුවන්කම තියෙනවා. අර හුස්ම ගැන සිහිය තියාගෙන ඉන්නකොට සමහර හුස්ම පාරවල් අධධාන සංඛාතයේ අසසති දීර්ඝ කාලයක් ඒ කියන්නේ කාල වශයෙන් ගත්තාම සාමාන්‍ය ටිකක් වැඩිපුර හුස්ම ප්‍රමාණයක් යනවා. සමහර හුස්ම ප්‍රමාණවල් බොහොම කෙටි ඒවා යනවා. ආස්වාස ප්‍රස්වාස කරනකොට දීර්ඝ වශයෙන් උත් යනේවා තියෙනවා, කෙටි වශයෙන් උත් යනේවා තියෙනවා. අන්න ඒ පිළිබඳව දැනුම් නැතුව කරනවා. දැන් අර හුස්ම පාන පිළිබඳව සිහිය තබාගෙන ඉන්න කෙනාට උපදින ඥානයක් තමයි උපදින නුවණක් තමයි මේ දීර්ඝ සහ රස වශයෙන් ඇතිවෙන දැනුවත් බව කියන එක. මෙන්න මෙතනින් පටන් අරගෙන ඔබට පුළුවන් ආනාපානසති භාවනාව දිගටම පවත්වාගෙන යන්නට මේක ප්‍රථමයෙන් අපි ආනාපාන සති භාව ආනාපාන සති භාවනාව ගැන කතා කරලා තියෙනවා. එතකොට ඒ අනුව ඔබට ඒ භාවනාව ක්‍රමානුකූලව පෙළගස්වා ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් හුස්ම පාර ස්පර්ශ වෙනවා කියන එක දැනෙන්නේ නැතිනම් ඒ ස්පර්ශ වීම දැනීම අල්ලගන්න ඔබ ගොඩක් මහන්සි ගන්න එපා. ආස්වාස ප්‍රසවාසයේ පිළිබඳව දැනුම් නැතුව ඉන්න තැනට පමණක් ඔබ ප්‍රයත්න කරන්න, මහන්සි ගන්න, වීරය කරන්න. ඒ පිළිබඳව ඇති කරගන්න දැනුම් නැති බව තියාගන්න සති නිමිත්ත හිත පිහිටුවගෙන ඒක පමණක් ප්‍රමාණවත්. ඊට පස්සේ බාහිර තියෙන පවතින ද්‍රව්‍ය කියලා දෙයක් නැහැ. ඒ සියල්ල හිතේ මැවෙන මායාවක් පමණයි. ඒ බව දැන ගැනීමම ධර්ම අවබෝධයයි සම්මාදිට්ඨිය මෙම මෙය ධර්මයට එකඳද කියලා අහලා තියෙනවා. නෑ මේක ධර්ම විරෝධී. මේක යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක ධම් විකෘතියක් අපි දකිනවා. සමහර ශාවින්හන්සේලාත් සමහර ගිහි පින්නතුනුත් මේ කාරණාව මේ විග්‍රහ කරගන්නවා සහ හිතාගෙන ඉන්නවා මේ වැරදි විදිහට ඒ තමයි බාහිර පවතින දෙයක් නැහැ ඒ සියල්ලම හිතේ නැවෙන මායාවක් කියලා කියන එක. එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ කාටවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ කිසිමම තැනක මුළු හැම දෙයක්ම මේ හිතේ නැවෙන ලෝකයක් කියලා එහෙම පෙන්නලා නැහැ. බාහිර රූපයක සතර මහා ධාතුක පැවැත්ම නැත්නම් වෙනතුනේ මොකද්ද ඇහැට වර්ණ සටහනක් විදිහට ආපාතගත වෙන්නේ? බාහිර සතර මහා ධාතු ඇසුරු කරගත්ත පාට ටිකක් නෙමේ ඇහැට ඇවිල්ලා පතිත වෙන්නේ ආපාතගත වෙන්නේ. ඒතර සතර මහා ධාතු රූපයක් නැත්නම් මොකද්ද ඒ වැටෙන්නේ? මනෝවිඤ්ඤාණයක් උපදින්නේ කොහොමද? එනිසා අපි ආයතන හැටියට බෙදනකොට ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා බෙදනවා. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා බෙදෙන බෙදීමක් තියෙන්නෙම බාහිර රූපේ නිසා තමයි තියෙන්නේ. ඒක අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක වෙනම දෙයක්. හැබැයි හේතු ඇති කල්හි ඒක ඒ විදිහට උපකාර වෙලා තියෙනවා නම් හටගෙන තියෙනවා නම් ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඇහැට රූපය පතිත වෙලා හිත ඇති කල්හි අපිට ඒක දැනගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ මේ රූපය ඇහැට ගැටුණා කියන එක පිළිබඳව. නැත්තම් මොකද්ද පෙනුනේ? නැත්තම් මොකද්ද කනට ගැටෙන්නේ? ඒවා හිතේ මවා ගන්න මායාවක් නෙමෙයි. ඒවා බාහිර පවතින ද්‍රව්‍යාත්මකව පවතින සතර මහා ධාතු ඇසුරු කරගත්ත දේවල්. එතකොට මේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත දේවල් මේ ධර්මයන්ගේ එකතුව නිසා ආහාර ප්‍රත්‍ය, ස්පර්ශ ප්‍රත්‍ය, නාම රූප ප්‍රත්‍ය නිසා අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන ගැනීම කියන එක විඥානය කියන එක මනසයි කිව්වට කමක් නැහැ දැනගන්නවා කියන එක සියලු ධර්මයන් අපි දැනගන්නේ බාහිර වූද ආධ්‍යාත්මික වූද මේ සියලු ධර්මයන් පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම තියෙන විඥාණයෙන් කිව්වට කමක් නැහැ හැබැයි විඥාණයෙන් දැනගත්ත කියන එක කියලා බාහිර මොකුත් නැහැ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක බාහිර මොකුත් නැහැ කියලා කෙනෙක් කියනවා නම් බාහිර මේ අපි සම්පූර්ණම හිතේ මවා ගන්න මායාවන් විතරයි කියලා කියනවා නම් ඒක මිත්‍යාවක් ඒක වැරදි දෙයක් විපාක සම්පතිය ඇතුලේ බාහිර රූපායතනයේ පරමාර්ථ රූපය ඇහැට ස්පර්ශ වෙන්නේ නැතිනම් ප්‍රසාදයට ගැටෙන්නේ නැත්නම් ලෝකේ රූප පෙනීම ගැන කතා කරන්න බෑ. බාහිර ශබ්ද රූපේ කනට ස්පර්ශ වෙන්නේ නැත්නම් ශබ්ද හිම ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. විපාක සම්පතිය ඇතුලේ හේතු ඇති කල්හි ඒ ධර්මයන්ගේ හට ගැනීම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූපේ නැහැ කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන්නේ ලෝකේ රූපය තියෙනවා. මොන රූපේද තියෙන්නේ අනිත්‍ය වෙන රූපයක් තියෙනවා ලෝකේ නුවණැත්තෝ නැත්ැයියි සම්මත නම් ඒක බුදුරජාණන් වහන්සේත් ඇතයි කියලා දේශනා කළා මොකද අනිත්‍ය වෙන රූපයක් තියෙනවා නিত্য වෙන රූපයක් නැහැ කියලා දේශනා කළා දැන් රූපේ නැහැ කියන්න බෑනේ අපිට භෞතිකව එහෙනම් ඒ කිව්වේ රූපේ හිතේ තියෙන දෙයක් කියලා නෙමෙයි රූපේ තියෙන අනිත්‍ය වෙන රූපයක්. ඒක හටගත්ත හේතු ඇති කල්හි ඒ රූපේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ නිසා ඒක අපිට නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊටාම වැරදි විකෘතියක තමයි ගොඩක් කෙනෙක් හිර වෙන තැනක් තමයි මේ බාහිර මොකක්වත් නැහැ සියල්ල මනස තුළ මවා ගන්න මායාවක් පමණයි කියලා හිතන එක. ඒ නිසා එහෙම කියනවා නම් සම්පූර්ණම වැරදි තැනක ඒ ධර්මයේ විග්‍රහ වෙන්නේ කියන කාරණාව ධර්මයේ වරදවා ගැනීමක්. ඒ නිසා ඒ බඳු දෘෂ්ටියකට පත්වන්නට එපා. ඊට පස්සේ මේ සීලය රැකීම තුළ නිතරම කුසල්සිතම පහළ වෙන ස්වභාවයක් තියෙනවා. එතනට භාවනාව යොදා ගැනීම තුළ සීලය නිසා භාවනාවත් භාවනාව නිසා සීලයක් රැකිනා නේද කියලා අහලා තියෙනවා. ඔව්. සීල් රකින්නට බෑ. හිත කියන දේ දිනු කරගන්න නැතුව නැතිනම් හිත වඩන්නේ නැතුව. සිහිය පැවැත්ම තුළ තමයි අනිවාර්යයෙන්ම සීලය කියන දේ පරිපූර්ණ බවට පත් වෙන්නේ. ඉතින් සිහිය කියන දේ පැවැත්ම එක්ක සීලය පරිපූර්ණ බවට පත් වෙනවා නම් ඒ කියන්නේ භාවනාව තුළ තමයි සීලය කියන දේ සම්පූර්ණ වෙන්නේ. භාවනාව තිබුණොත් සීලය තියෙනවා සීලය තිබුණොත් භාවනාව තියෙනවා මේ දෙක එකිනෙකට උපකාර කරනවා ඒකටම අදාළව සීල විසුද්ධිය සම්පූර්ණ වන ආකාරය පැහැදිලි කරන්න කියලා විමසලා තියෙනවා. ඉතින් සීල විසුද්ධිය ගැන කතා කරනකොට දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා සීලය පිළිබඳව. ඒත් අපි සීලය ගැන කතා කිරීමේදී අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඔබ ගිහි පින්නතෙක් නම් ඔබේ නිත්‍ය සීලය පංච සීලය එතකොට උපෝසත දවසේදී උපෝසත අෂ්ටාංග සීලය, වික්ෂණ වහන්සේ නමක් කෙනෙකුට සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලය, උපසම්පන්න කෙනෙක් නම් උපසම්පදා සීලය. ඒකට මේ ආදී ලෙස මේ ශික්ෂා පද හැටියට අපිට පනවා තිබෙන සීලය අපි ඒවා හඳුනා ගන්නවා. මේවා ඔක්කොම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වගේම අපිට මේ සිල්පද ටික විතරක් නෙමෙයි සීලය කියන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙකුට ශ්‍රද්ධාව නැතිනම් ඒ නිසා ප්‍රාතිමෝක්ෂය රකින්නට ශ්‍රද්ධාව තියෙන්නට අවශ්‍යයි මූලික ලෙසම. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය නැති වුණොත් ප්‍රාතිමෝක්ෂ සීලය රැකෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට තියෙන සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒක සීලය. ඒක අපිට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. සිල්පද ටික විතරයි රකින්නේ කියලා අපිට සීලය එතනින් සීමා කරන්න බෑ. ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් අපි හිත ඇතුලේ තියාගෙන ඔය රාග වශයෙන් දෝෂ වශයෙන් අපි පීඩා වෙනවා නම් අන්න ඒ බඳු නිමිති ඇති කරගන්නේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරයේ පිණිස අපි උත්සාහවත් වෙනවා. දැන් ඒකට තමයි සිහිය අවශ්‍ය වෙන්නේ. දැන් අතෙන්ට ශ්‍රද්ධාව අවශ්‍ය වුණා. මෙතෙන්ට අවශ්‍ය වෙනවා සිහිය කියන දේ අපිට අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයට අපිට සිහිය අවශ්‍ය වෙනවා. එතකොට සිහිය කියන දේ අපි පවත්නකොට අපි හැම වෙලාවකදීම ඇහැට පේන අරමුණු දිහා සිහියෙන් යුක්තව බලාගෙන ඉන්නවා. හිතට කාවදින හිතට නැවත නැවත ගිහිල්ලා කල්පනා කරමින් ඒ ගැන දුක් වෙවි ඉන්න පුළුවන් අරමුණු නිමිති අනුනිමිති වශයෙන් ඒවා හිතට ගන්නෙ නෑ. ඒවා එතනින්ම වළක්වනවා. එතකොට මේ විදිහට වළක්වමින් එයා මේ ඉන්ද්‍රිය රැක ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒක සීලයට අයිති දෙයක්. ගිහි කෙනෙක් නම් ගිහි කෙනෙකුට අදාළ සීමාව ඇතුළේ පැවිද්දෙක් නම් පැවිද්දෙකුට අදාළ සීමාව ඇතුළේ මේක තේරුම් ගන්නට ඕනේ. ඒක ඉන්ද්‍රිය සංවර සීලය ඉන්ද්‍රිය සංවරය තුළ ඉඳිමින් එයා ඒක රකින්නට උත්සාහ කරන. ඒකට සිහිය වැඩෙන්නට ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් ප්‍රාතිමෝක්ෂය බිඳනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කැඩෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. නිසා ඉන්ද්‍රිය සංවර සීලය තිබුණොත් ප්‍රාතිමෝක්ෂය බිඳෙන්නේ නැහැ. ඒකට ඉන්ද්‍රිය සංවර සීලය සීලයටමයි කියදයක්. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය තියෙනවා. ආජීවයේ පිරිසිදු වෙන්නට ඕන. ආජීවය කියලා කියන්නේ තමන්ගේ පැවැත්ම ජීවිකා වෘත්තිය. ඒතර ජීවන වෘත්තිය තමන්ට ඒක පිරිසිදුව පවතින්නට ඕනේ. ආජීව පරිශුද්ධ සීලයේ ගැඹුරට යනකොට යෝනිසෝ මනසිකාරයේ නිතර පවත්වන තැනට එනකම්ම ආජීව පරිශුද්ධ සීලයත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රත්‍යසන්නිස්සිත සීලය. ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය වන ආහාර පාන, ගෙවල් දොරවල්, ඒ වගේම ඔබට ඇඳුම් පැළඳුම්, බේත්තේත් මෙයාදී අවශ්‍ය ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් තුළ අකුසල් උපදින්නේ නැති විදිහට ඔබට මේ දේවල් පරිහරණය කිරීම කියන දේ. එතන මේ සියල්ල පරිපූර්ණ බවට පත් කරගන්නේ මේ සියල්ල පිළිබඳව ඔබ සංවරත්වයේ උපදවගන්නේ ශීල සංවරය තුළ. ඒ ඔක්කොම සීල විසුද්ධියටයි දේවල් සප්ත විසුද්ධියෙහි සීල විසුද්ධිය කියන දේ ඇති කරගන්නකොට අමුතුවෙන් භාවනා කරන්න කියලා දෙයකට ඇත්තටම තියෙන්නේ නෑ නිකම්ම යාට සිද්ධ වෙන්නේ මොකද්ද සීලය සම්පූර්ණ වෙනකොට සමාධිය කියන දේ ඒ තුල ඇතිවීම සමාධි සංවත්තනිකයි මේ ශාසනයේ සීලය. ඒකට ඒ තැනට තමයි අපිට සීලය කියන දේ උපකාර කරන්නේ ඒක තමයි සීල සංවරයේ බවට පත් වෙන්නේ. ඉතින් සීල සංවරය අපි උපදව ගන්නට අපි ප්‍රයත්න දරන්නට ඕනේ උත්සාහවත් වන්නට ඕනේ. සීල සංවරය ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට අද දවසේදී අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න ගැටලු ටික ඔබට ඇති වෙන ප්‍රශ්න ගැටලු ඕනම දෙයක් අපිට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා විසඳුම් ලබා ගන්නටත් ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිස්සේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරමු දෙවියන්ටත් දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන් තුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ